ධර්මානුශාසනා වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැයි දැන් අපේ කතාව මෙච්චර දුර ආවේ සක්කාය කියන වචනේත් එක්ක එතකොට මේ සක්කාය වචනයට සම්බන්ධ සක්කාය සක්කාය සමුදය සක්කාය නිරෝධය නිරෝධගාමිනී පටිපදාව කියලා ওই විදිහේ පිළිවිලින් ඇවිල්ලා ඊළඟට අපි වැටුණා මේ අයිතිවා ඊළඟට වැටුණා අපි අ දික්තිය ගැන කතාව. එතකොට පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් කියන එක මේක මෙතෙන්ද ගලපන්න ගිය සුමාන් ගිය සතිය අපට සිද්ධ වුණා. ඒතකොට එයින් තෙන්නේ මොකද්ද? ඒ උපාදානස්කන්ධයත් පංචස්කන්ධයත් කියන දෙක උදයි මේකේ සක්කාය කියන ස්වરૂපය පැවැත්මට යොමු වෙන්නේ පැවැත්ම නැවැත්වීමට යොමු වෙන්නේ මේ කියන උපාදාන ස්වરૂපය යටතේ උපාදාන නැති පංචස්කන්ධ විතරක් වැඩ කරන தත්වයට ආපුවාම අසක්කාය සොකී ක්‍රියාකාරීත්වයේ පැවැත්ම සම්පූර්ණයෙන්ම නවතින බව කියනවා අන්න එතකොට මේකේ <clears throat> ජීවිතේ අපි ජීවිතේ තමයි අපිට උදාහරණ ගන්නේ ජීවිතේ පැවැත්මත් එක්ක තීන අයිතිවාසිකම් ටික පිළිබඳ සම්පූර්ණ විග්‍රහයකුත් එක්ක ඒ නිෂ්පාදන ස්වરૂපය ඇත්තයි කියන අපි මේ ඉතරම බලාපොරොත්තු වෙන දුකින් නිදහස් වීමේ தত্ত্বයටපත් වීම සඳහා අප විසින් කළ යුත්තේ මොකක්ද කියන එක පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන දෙකෙන් පෙන්වනවා. කොච්චර හරි උපාදානස්කන්ධ කියන අර ඇල්ලීමේ ස්වરૂපය නාල්ලන මට්ටම දක්වා මේ ක්‍රියාවල් වල ගේන්න ඕන බව කිව්වා. ඊළඟට ඒ විස්තරෙත් එක්ක අදහනවා මේ ඒ උපාසක මහත්මයා අර ධම්මදින්නා මෙහෙණින් වහන්සේගෙන් සක්කාය දිට්ඨිය කියන එක හැදුනේ කොහොමද? ඒක දැන් සක්කාය ගැන අපි දන්නවා ඒ ඒ කොටස් වල අයිතිවාසිකම්. ක්‍රියා කරනවා ඒවා ස්වභාවයෙන් ඒවාට ආවේනික ඒවාට අයිති ක්‍රියා කොටස්. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට මේ සක්කාය දිට්ඨියන් શબ્දෙත් එක්ක පවතින්නේ ඒ සක්කාය. ඒ සක්කායම ඒ ක්‍රියා ශක්තිය නොනවති පවත්වාගෙන යාම සඳහා අපි කිව්වර උපාදාන ක්‍රියාකාරීත්වයයි මේකට උදව් දෙන්නේ කියලා. මේකේ උපාදාන ස්වરૂපය ඒ තමන්ගේ පැවැත්ම සංවිධානය කිරීමේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය ASCII අර කියන උපාදාන ස්වરૂපය සංවිධාන වෙලා සකස් වෙලා ක්‍රියා කරන්නේ මේ කියන සක්කාය දිට්ඨිය නිසා කියන බව තමයි මෙතනින් එලිදරව් කරන්නේ. ඒකද අපි බලාපොරොත්තු වෙනවා මේක අහලා තේරුම් ගත්ත අය කවුරුත් බලාපොරොත්තු එදා බලාපොරොත්තු හාර්ථක කරගත්තා. අදත් ඥානවන්තයෝ බලාපොරොත්තු වෙනවා මේ පංච උපාදාන ස්කන්ධය වෙනස් කළා පංචස්කන්ධ සත්‍යයට පෙරලාගෙන මේ කරදරෙන් බේරෙයි. ඒ ඕනකම නැති කෙනෙක් ලෝකේ නැහැ. නමුත් ඒ කලීතු ආකාරයෙන් නොදන්නාකම නිසා ඒකේ ආකාරයෙන් ඉෂ්ට කරගන්න ඔහුගේ අදහස් සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් මෙතන ඒකට නියම ශාස්ත්‍රය පෙන්නනවා අර සක්කාය දිට්ඨි ශ්‍රද්ධා. ඒතර මේ ධම්මදින්නා මෙහිණින් වහන්සේගෙන් විසාක උපාසකුන් නැහැ ප්‍රශ්නෙට ධම්මදින්නා මෙහිණින් වහන්සේ ඒකට පිළිතුරු පටන් ගත්තා. අසුතවා පතුජ්ජනෝ කිය. මේ වචනේ මම හිතනවා කලින් මේ අය අහලා තියෙනවා. අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීත. සත්පුරුෂාණං අදස්සාවි ඔය දැන් මේ කියන්නේ එදා ඒ කතා කරු භාෂාවෙන් සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ සත්පුරුෂ ධම්මේ අවිනීත මේ කියන්නේ මොකද්ද? අදත් අපි එදා සසරට වැටෙන දවසෙත් තිබිච්ච අයිතිවාසිකමක් සංවිධානය වෙච්ච මේ හැදිච්ච අයිතිවාසිකමක් සංවිධානය වෙච්ච හැටි. ඒතකොට මේ සංවිධාන ඒ කිව්වේ ඒ කියන්නේ මේකේ හේතුව. අපි දුක් විඳින හේතුව විවුර්තව ඉස්සරහ දානවා මේ මොකක් නිසාද මේ පීඩන ස්වરૂපයක් අක හිමිකාරය වෙලා ඉන්නේ. ආ සප්පුරිසානං අදස්ස. එතකොට අදස්සාවී කියන සප්පුරිස සප්පුරුෂයයි කියන්නේ අරියාණන් අද. ආර්ය කියන වචන શબ્දෙන් කියන්නේ නිර්දෝෂ. එතකොට නිර්දෝෂ කියන පැත්තට අපි වචනේ හැරෙනකොට කිසිම දෝෂයක් කතා කරන්න බැරි අයිතිවාසිකම්. දැන් අපි ජීවිතයත් එක්ක නිරන්තරයෙන් දෝෂ කතා කරනවා. මේක හරි නෑ, මේක උහුලන්න බෑ, මේක කරන්න බෑ. මේක ඒවා දෝෂ කතා. ඒතර ආර්ය શબ્දෙන් දෙන්නනවා ඒ දොස් කතා නොකරන නිදොස් අවස්ථාවක්, නිදොස් තත්ත්වයක්. එතකොට නිදොස් සත්‍යය ඇති අදස්සාවි කිව්වේ ඒ අය නොදුටු කියන එකයි. ඒ අය නොදුටු. එතකොට ආර්ය ආර්ය සම් මේ தത്വෙට වෙන් වෙන්නේ විශේෂයෙන්ම රහතන් වහන්සේලා. ඇයි රහතන් වහන්සේලා ඒ අයිතිවාසිකම වෙන් වුණේ අනිත්‍යයට අයිති නැත්තේ? උන්වහන්සේලාට කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ රහත් වුණාට පස්සේ ජීවිතයට දොස් කියන්නේ. ඒක මොනම හේතුවක් නිසාවත් මතුවෙන්නේ නැහැ හේතුවක් ජීවිතයට දොස් ඒක නිසා නිදොස් යන අර්ථයේ දෙමිනුයි ආර්ය කියන શબ્දය පාවිච්චි කරනවා. ඒකට මේකේ කියනවා ඒ ආර්ය නොදුටු ආර්යයන්ගේ ධර්මවල ආර්යයන්ගේ පැවතුම් වල ආර්ය ධම්මේ අකෝවිදෝ ඒවා ප්‍රගුණ කරන්න බෑ ප්‍රගුණ කිරීමක් ජීවිතයත් එක්ක සම්බන්ධ කිරීමක් නෑ අවිනීතෝ ඒකට අනුව හික්මීමක් නෑ කියලා කතාවක් ඒත් දැන් අපිට එක්තරා පසුතැවිල්ලක් එනවා. මේ විදිහේ උත්තරේ අද අපේ සමාජයේ දකින්නේ නැහැ. ඒත් දැන් අපි ඔය කපල් අස්සෙන් රිංග ගන්න කොහොමද? නැත්තම් ඔයි කටයුතු ප්‍රයෝජනෙ ගැනීමට අපිට තියෙන සහාය මොකද්ද කියලා අපිට ඉස්සක් පහළ වෙනවා. ඊළඟට සත්පුරුෂානන්ද දස්සාවි කියලා තවත් වචනයක් කියනවා. සත්පුරුෂය කියලා කිව්වෙ මොකද? ජීවිතේ වැරදි මාර්ගවලින් බේරගෙන හරි මඟ ගමන් කරන ගමන් කරන්න ගමන් කරන තරමට ප්‍රතිඵල භුක්ති විඳින්නා තමයි සත්පුරුෂය. අර ආර්ය කියන්නේ. කෙනාරය මේ මෙතන ඉඳලා එහාට යන්න මේ යන හැටි හැබැයි ආර්ය කියන එකට වඩා සත්පුරුෂ කියන එක බාල සත්‍යයක්. ඒකට සත්පුරුෂයෙක් කියලා වොන ආර්යෙක් වෙන්න. ඒකට සත්පුරුෂ ධර්මවල ඒ හුරුකාරකම ඊට අනුව ජීවිතයට සංවිධානය කිරීම. ඉක්මීම නැතිකම නිසා ඒ ජීවිතය තුල හැදෙන ස්වરૂපයන් පෙන්වනවා. මොකද්ද? ඒ පෙරලෙන ඒ පෙරලිය නැත්නම් ඒ පත්‍ය යජවාසිකම් නැති පුජ්‍යලයා තුල තමයි අර සක්කාය දිට්ඨිය හැදෙන්නේ කියලා කිව්වා. අපි දැන් තෝරගන්න ඕන ඒක කොහොමද දෙන්නේ? ඒ தත්ත්වය දා වීමට මේ මේ කියන ක්‍රියාස්වරූප මේ දන්නපු ආර්ය සත්පුරුෂයන් ස්වરૂප දෙක අයින් වීමත් එක්කාසුයි. කියන දෙකේ පරතර නැත්නම් වෙනස බලනකොට තමයි තේන්නේ මේ සත්‍යය හැදෙන්නේ. අර ආර්ය කියලා කිව්වේ ලෝකයේ සත් මේ ප්‍රහත් ගුණ ඇති උසස් ජීවිතයේ සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් කරගත්ත උත්මය. නිදහස් කරගත්ත උත්මය. දැකීම උන්වහන්සේලා අපි දැකීම ආකාර කීපයකින් කරන්න පුළුවන්. ඒ කොහොමද? දැන් ඇහින් දැකීම ඕන හැටි ওই තුන්ද සූකර වගේ අය ඔය මාගන්දී දැනිය වගේ අය රාතන් වහන්සේලා ඕන හැටි දැක්කා. නමුත් ඒ ඇයට මොනම යහපතක් අතුණියේ නැහැ. බුදුහාමුදුරුවෝ දැක්කා. මේ කියන්නේ ඒ දර්ශනේ නෙවෙයි. ඊට වඩා සියුම් දර්ශනය. මේ මසත කියන එක තමයි ඒ සාමාන්‍ය මේ TVS වශයෙන් කළගන්නේ. මේ කියන්නේ මසසින් දැකීමක් නෙවෙයි. නැනසින් නුවණින් දකින දැකිල්ලක් ගැන මේ කතා. ඒකට එදා විතරක් නෙවෙයි අදත් ආර්යයන් දකින්න පුළුවන්. අන්නේ ඉදහස ඔන්න අපි එලිදරව කළා. ආර්යයන් දකින්නයි කියන්නේ මොකක්ද? ඒකට බැලුවොත් රහතන් වහන්සේගේ ජීවිතේ ඒ ආකාරයෙන් සපවත් කිසිම දෝෂයක් කියන්න බැරි නොකියන தත්වයට උන්වහන්සේගේ ජීවිතේ සකස් වුනේ මොන ආකාරයෙන්ද කිව්වොත් අර යම් තරමක් කාන්දම් සත්‍ය නැත්තම් කාම නිස්පාදනේ උන්වහන්සේලා ළඟ තිබුණා නම් රහත් වෙන්න කලින් ඒ කාම නිස්පාදනය නැත්තම් කාන්දම් නිස්පාදනය ක්‍රියාත්මක වෙච්ච ආකාරයක් තිබුණා තේනවා මේ අපේ ජීවිතේ මොකද්ද අර මේ පරමාණු නීති ඒ පරමාණු නීතියේ පරතනම් පරමාණු ස්වરૂපයේ ඒ පරතරේ ඒ කියන්නේ ඒකේ වට්ටෝරුවේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල සම්බන්ධතාවයේ ප්‍රමාණය කිත් වෙන්න කිත් වෙන්න ඒවා ළඟ ගමනය වෙනකොට අපි කිව්වා මේක කලින් රත් වීම වැඩි රත් වීම වැඩි ඒක රත් වීම අඩු වෙන්න ඒ සම්පූර්ණයෙන් ඒ චිත්තුකම ඈත් වෙන්න ඒ චිත්තුකම ඈත් වෙන්න ඈත් වෙන්න තමයි අර මේ කාම ශක්ති දුර්වල වෙන්නේ අනර්ථකාරී ස්වરૂපයන් අකුසි වෙන්නේ නැති වෙන්නේ ඒ හේතුව නිසායි. ඒතකොට ඒකට තමයි අපි අර කලින් කිව්වා සක්කාය කියලා කිව්වේ ඒ කාම ශක්තිය ක්‍රියාකාරීත්වය. ඒතකොට ඒ කාම ශක්තිය ක්‍රියාකාරීත්වය ඒක ඝනත්වයටපත් වෙනකොට, හද වෙනකොට, සැර වෙනකොට සැරකාර ස්වરૂපයක් නිස්පාදනය කරනවා. ඒක ලාමක වෙනකොට, සැර අඩු වෙනකොට සරාඩු ක්‍රියාකාරීත්වය නිෂ්පාදනය. එතකොට ඒකේ අර කාමයේ ස්වરૂපයක් ඒක ඒක දොස් කියන්න බෑ ඒක. එතකොට අපි සම්පූර්ණයෙන්ම අපි හැදිලා තියෙන්නේ ඒ කියන පදන කාම පදනම උඩයි. ඒතර දැන් අපි පිළිගන්නවා පිළිගන්න ඕන විඳින්නා වූ යම්තරමක් දුක් තිබෙයි නම් ඒ සියලු දුක් මේ කාම පදනම උඩයි හැදෙන්නේ. ඒතකොට මේ ඔක්කොම සක්කායට අයිති. දුක්ඛින්ද සක්කායට අයිති. සැපින්ද සක්කායට අයිති. සදාකාලික සැපයටපත් වෙනත් සක්කායට අයිති. ඒ මොකද මේ සකස් වූ ආකාරයේ හැටියට ඒවා ක්‍රියා කරලා හිටන් කාමයාගේ වැඩිකම අඩුකම කාමයාගේ නැතිකම එතකොට ඔය අවස්ථා තුනක් මේ කාම ශක්තියේ කාම දහතිය තියෙනවා. එතකොට ආර්ය කියලා කියන්නේ කවුද? මොකද්ද? සම්පූර්ණයෙන්ම අර කාම ශක්තිය නිස්පාද වෙන නිස්පාදනය වෙන මට්ටමට සහයක් උදව්වක් උපකාරයක් නොලබන විදිහට තමන්ගේ සිටිවිලි වල නිස්පාදනය වෙන තේජස් මට්ටම තේජස් අඩු කළා අඩු කළා අඩු කළා කොහෙත්ම කාන්දම් නිෂ්පාදනය කාම නිෂ්පාදනය නැති වෙන තැන ඊට පස්සේ නිෂ්පාදනය වෙන්නෙම නෑ මොකද ඒ අංශක ගාන අඩු කළා. ඒකට ඒ ජීවිතවල හොඳටම පේනවා ඒ උත්සමයේ අර කාම ධාතුව විසින් දෙන්නා වයිටවාසින එකක්වත් ඒකට යට වුණේ යට වෙන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේලා නිරන්තරයෙන් සැප විඳිනවා. ඒ සැප විඳින උත්සමයාගේ පැවැත්ම ස්වરૂපයක් තියෙනවා සංවිධාන වීමේ ස්වરૂපයක් තියෙනවා. ඒකට මේ ආර් අරියාණං අදස්සාවි අරිය ධම්මිය කෝවිදෝ අවිනීතෝ කියලා කිව්වේ ඒ උත්තරයන්ගේ ජීවිත පිළිබඳව නුවණින් අහලා නුවණින් දැකලා කනෙන් අහනවා. නුවණින් එයා ඒ ජීවිතයේ රටාව සමාවිතින් හිතනවා මේ මේ මේ උත්තරය. මේ ජීවිත මේ මට්ටමට අරන් තියෙන්නේ සාමාන්‍ය ප්‍රත්‍යඥය වගේ ඉඳලයි. ඒකට ඒ උත්තරය යම් කිසි ක්‍රියාමාර්ගයක් ක්‍රියාමාර්ගයක් ගත්ත නිසා ඒ தත්ත්වයට එන්න ඒත් ඇවිල්ලා නිය ප්‍රතිඵල භුක්ති විඳිනවා කියලා යම් කිසි කෙනෙකුට හම්බුනේ නැත්තම් හිතනද එයාට කියන්නේ අරියාණං අදස්සාව එයන් උසස් උතුම දුකින් නිදහස් වෙච්ච උතුම නිදොස් බවට පත් වෙලපත් වෙච්ච උතුමන් එයා දැකලා නැහැ මොකෙන්ද නුවණ දැන් ඔන්න මේ අද රාතන් වහන්සේලා ගැන අපිට දකින්න හම්බෙන්නේ නැහැ දැක්කේ නැහැ සාස්ත්‍රණත් වින් කියන්නේත් නැහැ. එතකොට අද මේ පිරිස මේක අහන අය දැන් දන්නවා තම තමන්ගේ නුවණින් හිතනකොට පෙනෙයි, දැනෙයි, වැටෙයි, තේරෙයි. මෙන්න මේ මත්තමේ මේ ජීවිත මේ තත්ත්වයට පත් වෙලා තියෙන නිසා අපි දුක් විඳින්න ඕනේ නැහැ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මඟ තියෙනවා එහෙම මගක් නැත්නම් ඉතින් විඳෝ විඳෝ ඉන්න කයත් නමුත් ආර්යයන් වහන්සේලා. උන්වහන්සේලාගේ ජීවිත රටාව අස්සෙන් කිසිම දුකක් විඳව බවක් නොපෙන්නපු නිසා ඒ දුක් විඳින්න නොවිඳින්න පුළුවන් බව හොඳට වැටහෙනවා. ඒක නිසා මේ මග ගන්න ඕනේ කියලා යමෙක් හිතුවා නම් ඒ හිතපු පුජ්‍යලයා ඒ මගට වැටිලා හිටන් අර කාම ධාතු නිස්පාදනයේ අට ආ නිෂ්පාදනය ආදු කරන්න හදන. ඒතොර ඒ සම්පූර්ණ නිදොස් පහල. ඒතොර සප්පුරිසානම් කියලා කිව්වහම ඒ ඒ අවස්ථාවල් වලදී තමන්ට ලැබෙන්නා වූ පීඩන දුක් කම්කටොළු ආදී ජීවිතේ බේරගෙන වැඩ කිරීමේ ක්‍රියාවලට යාපත් වෙලා ඒ ඒ අවස්ථාවවලදී වැඩ කරන් එයා තනසිල්ලක් ලබන්නේ අර කිව් නීතිය උඩයි මොකද්ද? හැකි තාක් දුරට. අර කාම ධාතුවක් එක්ක සම්බන්ධව ක්‍රියා කරන ඌසත්තේ තේජස්. එයාගේ ප්‍රමාණය, එයාගේ ගැනීමේ, එයාගේ ශක්තිය හැටි එයා අඩු කරනවා. එයා අඩු කරපු නිසායි අර බණින වෙලාවේ නිස්සබ්දලා හිටියේ පාඩුව මෙච්චරම දඟලන්නේ නැතුව හිටියේ ඒ වාගේම Tamanඩ වෙනත් වෙනත් හේතුන් අත් වෙනකොට ඒවට මුහුණ දුන්නේ මේ මිනිස්සුත් අනිත්‍යවාදී මිනිස්සු. නමුත් මේ මිනිස්සයා ඒව ගැන වැඩි කම්පනයක් අරගත්තේ නැත්තේ කම්පණය වෙන මට්ටමට යා රත් කරගත්තේ නැහැ. ඒක එහෙම ඉන්න මිනිහෙක් දැකලා නෙමෙයි. ඒ ඉන්න මිනිහෙක් ගැන ඇහුවා. දැක්කොත් එහෙමයි ඇහැව්වත් ඔය අයින්න ඕන මෙන්න මේ විදිහයි කියලා හිතන් එයා අපේ ඒ පැවතුම් ස්වરૂපය ගැන තමාගේ හිතට එයා කොහොමද ජීවත් වෙන්නේ? එයා ජීවත් වෙන්නේ හැම එකක්ම ඉවසුම් සහිතව පිළිගන්න. එකකටවත් එයා පණින්නේ නැහැ. ඒ ලැබෙන දේ ආයාම සතුටින් පිළිගන්නවා. එයාට විරුද්ධ වුණොත් තමයි ගිනිකාරකම ඇති වෙන්නේ. එයාගේ පැවතුම් වලින් පේනවා එයා හැම වෙලේම නිවෙන ස්වરૂපයක් පවතින. ඒ වගේම නිවීමට උපකාර වෙන ආකාරයේ එයාගේ අනිත් ජීවිතේ කොටස් එයා සංවිධානය කරනවා. කියලා යම් කිසි කෙනෙක් ඒ සත්පුරුෂයා පිළිබඳව නුවණින් දැක්කනම් එයාට අර කාම දහයෙන් ලැබෙන පීඩාව ලැබෙන්න බෑ. එයා හිමින් හිමින් අඩු කරන නිසා වෙනත් අය හා සමාන දුක් විඳින්නේ නැහැ. නමුත් එයා ඒ ක්‍රමයෙන් ගිහිල්ලා ආර්ය බවට පත් වෙච්චාම මොනම දුකක් කරලා වෙන්නේ නැහැ. නමුත් මේක අයිති නොවන පුජ්‍යලයා එය අයිති නොවන පුජ්‍යලයා ගැන දැන් ඔන්න ධම්මදින්නාව පෙන්නනවා. ඒ කාම ධාතුවේ සංවිධානයත් ඒක ශක්තිය හොඳටම ශක්තිමත් වීමත් හේතු කොටගෙන හැම වෙලෙම ඒ කාම ධාතුවේදී හැම වෙලෙම යමක අයිතියක් හොයනවා කියලා. අයිතිය කිව්වේ හැම වෙලෙම බැඳිලා පවතින බැඳිලා පවතින ස්වરૂපයක් ඒ කාම ධාතුවේ තියෙනවා. එතකොට ඒ කාම ධාතුවේ ඒ බැඳී තිබෙන ස්වરૂපයත් එක්ක ක්‍රියා කරන කරුණු පහක් පෙන්නනවා මොනවාද වෙනස් වීම වින්දනය වින්දන ભેදය ඒ වගේම ඒ වින්දන ભેදය පිළිබඳව තමාගේ ජීවිතේ ක්‍රියා කරන ආකාරය හැඳිනීම කියලා පහක් පෙන්නනවා වෙන් කළා. හැබැයි මේ කවුරුත් මේ පහ නිතරම දන්න එකක්. මොකද ඕක අලුතෙන් අහන්නේ. නිතර පාවිච්චි කරන එකක්. බෞද්ධ හැම වෙලෙම දන්නවා. මොකද්ද ඒ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහයි මං කියන්නේ. එතකොට පංචස්කන්ධය පිළිබඳව කිව්වහම මේක තේරෙන්නේ. පංචස්කන්ධය පිළිබඳව සිදෙන්නා වූ ගැඹීම් ස්වરૂපය කියලා ගත්තාම මේක තේරෙන්නේ. පංචස්කන්ධයේ තියෙන ස්වરૂප මොනවද කියලා කොටස් පහ. රුප්පණය. රුප්පණය කියුවහම මොකද්ද මේ පෙන්වන්නේ? දැන් අපේ ඇහැ දර්ශනයේත් වැඩ කරනවා, කන ශබ්දයේත් වැඩ කරනවා. මේක නිවන හොඳයි නේ. ආග්‍රහණය එක්ක වැඩ කරනවා. මේ නේ රූප වින්දනයක වැඩ කරන වින්දන ભેදයක වැඩ කරන මේ හැම වෙලේම අපේ සිත් වැඩ කරන කොටස් පහ යෙදෙන්නයි හැම වෙලේම වැඩ කරන ක්‍රියාවක වෙන් වශයෙන් එකින් එකට අපි එල්ලී පවතින ස්වરૂපයක් ඒ පංචස්කන්ධයෙන් බෙදලා පෙන්නන ඒ මොකද්ද දැන් අපේ ඇසට යම්කිසි දර්ශනයක් ලැබිච්ච හැටි ආලෝකයක්. ඒ ආලෝකයත් එක්ක අපි වැඩ කරලා හිටන් යම්කිසි ඡායා නිරූපණයක් ඡායාවක් නිෂ්පාදනය කිරීමක් නැත්තම් සටහනක් ඇහි හැදෙනවා. ඒකට ඒක අපි පිළිගන්නේ මොකද්ද? මම අර රූපය බලනවා. අන්න ඕකට කියනවා සක්කාය මිච්ඡා දිට්ඨි කියන. සක්කාය දිට්ඨි කියේ සක්කාය මිච්ඡා දිට්ඨි කියන එක. වැරදි මත. ඒ රූපය මම මට පෙනෙනවා කොටස් හතරකින් මේක වෙන් කරනවා මට පෙනෙනවා මම බලනවා ඒ වගේම ඒක මගේ දැකීමයි ඒක මට පෙනීමයි කියලා ඔක ඒක වර්ග කරනකොට ඒ තරම් සියුම වර්ග වෙනවා. අපි ඒ ඔක්කොම දාලා තේරුම් ගන්න මේ විදිහට හිතපුවාම ඒ දර්ශනය මට පේනවා කියලා අපි හිතන්නේ. එතකොට මං කිව්වේ කවුද කියලා ඇහුවොත් යම් කෙනෙක් කියනවා මට ඒ දර්ශනය පේනවා. ආ එතකොට යම් කිසි කෙනෙක් පිටස්තර විදලා ඒ මම කියේ කාර්යද කියලා ඇහුවොත් එයා කියන හැමිසෝ මම මම මම ඉතින් එහා උත්තරයක් දෙන්න බෑ. ඒ දැක්වීම සිද්ධ වුණේ කොහොමද කියලා හැවොත් එයාට උත්තර දෙන්න බෑ. එහෙම තමයි මම කවුරුත් අපිට පේනවා අපි බලනවා. එතකොට ඒකේ රූපය පිළිබඳව ආ රූප කියලා කිය වෙනස් වීම. වෙනස් වීම පිළිබඳව බැඳීම් ස්වરૂපයක් ආත්මීය ආත්මීය ක්‍රියා ස්වરૂපයක්. ක්‍රියා tattයක්. ආත්මීය කියලා කිව්වේ අයිතිවාසිකමක් එක්ක. අයිතිවාසිකමක් එක්ක තීරණයක් ගැනීම. ඇයි ඒකට රූප කියලා කිව්වේ? රූප කියලා කිව්වේ හැම වෙලෙම ඒ ඉන්ද්‍රියන් පහේම යම් කිසි වෙනසක් වෙලයි ඉන්ද්‍රියන්ගේ තියෙන පරමාණු වල නැත්නම් රූප කලාප වල රුප්පණයක් වෙලයි පේන්නේ ඇහෙන්නේ ආග්‍රහණය විඳින්නේ රස විඳින්නේ ස්පර්ශ විඳින්නේ ඒ වෙලාවේ ඒ ක්‍රියාවේදී යම් කිසි ප්‍රමාණයක රූපණයක් ඒව වෙලා විනාශ වුණාට පස්සේ ඒක නිසා කනෙත් ඒ රූපස්කන්ධේ වැඩ කරනවා ඇයි එතකොට ඒකට රූපස්කන්ධේ නොකින්නේ රූප කියලා නොකින්නේ ඒක රූපණය විතරක් නෙමෙයි රූපණය වෙනකොට ශබ්දයකුත් යන නිසා අරින් වෙන් කරලා පෙන්වන්න ශබ්ද කියලා ගත්තා ඇති රුප්පණය වෙනවා මිස වෙන මොකුත් වෙන්නේ නැහැ. ශබ්දයක්, ගන්ධයක් මොකුත් නිස්පාදනයක්. ඒක වෙන්නේ රුප්පණය. කනේ ඒ වර්ගයේ ශබ්ද නිකුත් කරන, සකස් කරන ප්‍රමාණතිය නිසා ඒකේ ශබ්දයක් වෙනවා. ශබ්දයක් එන්නත් අර රුප්පණය වෙන්නේ. නාගේ ඒ ආග්‍රහණය නිස්පාදනය කරන වර්ග වෙනම තියෙනවා. ඒවා ක්‍රියා රූපණය වෙලයි ඒ ගඳේ කියන්නේ. කොහෙවත් ගඳ නෙමෙයි මේ අපේ ගඳයි ඒ. ඒකට දිව්‍ය රස වදින්නේ නැත්තේ. ස්පර්ශ දැනෙන්නේ. එතකොට රූප කියලා ගත්තාම <clears throat> ඒ වෙනස් වීම ශබ්දය කියන්නේ රූප වෙනස් වීමක්. ඒ ශබ්දය කියන එක වෙනස් වීමක් වශයෙන් නොගෙන මට ඇහෙනවා කියන්නේ. ඒකට ඒ අහගෙන ඉන්නේ මමයි කියලා කියනවා. මට ඇහෙනවා. ඒ අහගෙන ඉන්නේ මමයි. එතකොට මේ මමයි කියන එක්කෙනාගේ කිසිම වග කිසිම තීරණයක් දෙන්න බැරි. ඒක කෙරෙන්න කොහොමද කියලා කියන්න බැරි තීරණයක මම කියන්නේ. ඒක දැන් ඒක තේනවා අපිට ඒ කියන ඉන්ද්‍රිය පහ පහෙන්ම කෙරෙනවා ගත්තොත් අපිට පේනවා කිසි වැටහීමක් නැතුව කියන කතාවක් නිසා විනා තේරුමක් ඇතුව යම්කිසි දර්ශනයක් තුලින් සිදුවෙන ආකාරය දැනලා කතා කිරිල්ලක් නෙවෙයි මම බලනවා මම අහනවා කියන්නේ. ඒකට ඒ රූපේ. ඒකට ඒකේ දැන් දර්ශනයක් නම් ඒක හොඳ දර්ශනේ ලස්සනයි කියලා කියන්නේ ඒ දර්ශනය තුලින් අපේ ඇසට ඇසේ තියෙන තේජස් මේ පරමාණු රුක්කණය කළ වෙනස් කළා බින්දලා ඒ නිස්පාදනය කළ දුන්න තේජස අදවතට වැටලා ඒ දුන්න තේජස සෞම්‍යකක් නම් අපි කියන ඒ රූපෙ හොඳයි කියලා. ඒ රූපෙ හොඳයි කියන එක අපි කරන්නේ මේ හොඳයි කිව්වේ මොකටද කියලා දන්නේ නැතිකම නිසා. හොඳයි කිව්වේ මොකටද කියලා දන්නේ නැතිකම නිසා. ඒ හොඳයි කිව්වේ රූපෙට නෙමෙයි. දැන් හොඳයි කියන්නේ රූප දර්ශනය තුලින් මතු කරපු මතු කරපු වින්දන ස්වરૂපයයි මේ හොඳයි කියන්නේ. ආ වින්දන ස්වરૂපයයි හොඳයි කියන්නේ. ඒ රූපේ හොඳයි කියලා කිව්වේ ඒක දන්නේ නැති නිසා. gediyaද්ද විවිහෙද්ද ඒක දැනෙනවා. ඒ දැනීම මොකද්ද? අර වේදනා. ඒ වේදනාව ගැන කතාවක් සම්පූර්ණයෙන්ම අයින් කළා. අර මං ඉස්සෙල්ලා කිව්වේ වේදනාවේ හොඳ නරක දෙක. ඒක ඉස්සරහා පස්සට ගියා. නමුත් කෙසේ හෝ ඒවා එයා කියනවා ඒක මට පේන බව දැනෙනවා මට ඇහෙනවා. ඒ මොකද්ද? අර අර වස්තු සම්බන්ධතාවයෙන් නිස්පාදනය වෙලා සම්බන්ධතාවයෙන් පුපුරන අර පරමාණු වලින් නිකුත් කරන වේදනාවෙන් දෙන ශක්තියම තමයි වේදනාව කියලා කියන්නේ. සත්‍වීමේ හොඳ නොවන තමයි ඔය සැප වේදනාව දුක් වේදනාව කියන්නේ. ඒත් ඒ රූපේ හොඳයි අර දර්ශනේ මේ අර શબ્ද හොඳයි කිව්වේ මොකද්ද? අර වේදනාව දැනෙනවා වගේම ඒකෙන් ලැබෙන එකේ විඳින්න පුළුවන් එකට කිව්වා සැපයි කිය. සැප වේදනාව. විඳින්න බැරි කටුකේව සැරේවට කිව්වා දුක් වේදනාව. එතකොට මේ දුක් වේදනාව සැප වේදනාව. කියන මේ දෙක නිකම් පාවිච්චි වෙන්නේ දුක් වේදනාව නෑ සැප වේදනාව පවත් ගන්නවා. ඒ මොකක් නිසාද දුක් වේදනාව ඒවි කියලා බයට. නෑ එහෙම කිව්වට. දැන් වරදක් කරපු මිනිහා. ඒ දඬුවම් ලැබෙන්න එනකොට වරද කළා දඬුවම් දෙරෙන්න දිවට හරියන්නේ එයා දන්නවා මම වරදක් කළා කියලා. එයා දන්නවද නොදන්නවද? දඬුවම පස්සෙන් එනකොට එයා දුවනවා නමුත් දුවට බේරෙන්න බෑ. කොයි දිහරි අහුවෙන. අන්න ඒ වගේ මෙයා මේ වරදක් කරනවා. මොකද්ද වරද? බොරුවක් ඉස්සරහට ලාගෙන බොරුව එක්ක ජීවත් වෙන නිසා එයාට හැම වෙලෙම බයක් තියෙනවා. මට දුක් කියලා දන්නේ මොකද දුකෙන් නිදහස් වීමේ ක්‍රමය මෙයා දන්නේ නැති. දුකෙන් නිදහස් වීමේ ක්‍රමය. එයාට වැටහිලා නැති නිසා එයා ඉතින් අරකින් බේරෙන්න අර රසෙ එල්ලෙනවා. සුඛ වේදනාවේ එල්ලෙනවා. එල්ලෙන්නේ අරකින් බේරෙන්න. එතකොට මේ එල්ලීමම එල්ලීමේ හේතුව වෙන්නේ මොකද්ද? අර මට්ටමේ අර කාම නිස්පාදන මට්ටමේ ඒ ක්‍රියාවේ දිගින් දිගට දිගින් දිගට ඒ ආකාරයෙන් කෙරෙන්න අර එල්ලීම බැඳීම උපකාරයි. යම් කිසි විදියකින් ඒ බැඳීම ඒ සුඛය නැතුව දුක්ඛයක් ආවොත් ඒක තල්ලු කරගන්න නවත්ත ගන්න අපි සෑහෙන විරෝධයක් ගන්නවා ඉතින්. ඒකෙන් වෙන්නේ අරිතත් වඩා කාම ධාතු වර්ධනය. ඕකට කියනවා සක්කාය දිට්ඨිය. ඊළඟට ඒ විදිහේ සකස් වීම වුණාම එයාගේ හැඟීමක් වෙනවද මේ විදිහේ සුඛ වේදනාවල් මේ විදිහේ ලස්සන දර්ශන තවත් ඇත්තම් හොඳයි කියන. තවත් ඇත්තම් හොඳයි කියන. ඒ කාටද? එයාට. මට ඒවා බලන්න නැත්තම් හොඳයි, හන්දත්තම් හොඳයි, ආග්‍රහණය කරන්න නැත්තම්. මේ මොකද්ද මේ අර කියන ලෝභ නැත්නම් අර සැප ස්වરૂප එක්ක වැරදි මතයකින් එල්ලිච්ච නිසා අර තීරණය ගන්නවා. ඒකට වර්තමානයේ විචාකමේ අනාගතිකත්වය බැඳිලා. ඒ බැඳීම නිකන් තියෙන්නේ නැහැ. ඒක නිරන්තරයෙන්ම ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ පස් පැත්තෙන් මේවා ගලාගෙන එන හැම මොහොතක් පාසාම අපි හිතන ওই ආකාරය නිසා හැම වෙලේම කාන්දම් නිෂ්පාදනයක් කාම නිෂ්පාදනයක් නිරතුරුවම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම නිසා අර ඒ එසේ සිද්ධ වීමට අපි මුලින් කිව්වා අර චිත්ත සම්බන්ධතාවයේ මොකේද අර පරමාණු වට්ටෝරුවේ චිත්ත සම්බන්ධතාවයේ නිසා රත්ති වැඩි වෙනවා, නිෂ්පාදනය වෙනවා, කාම වැඩි වෙනවා. දැන් මේ අපි කරන්නේ මොකද්ද? ඒ කාම නිෂ්පාදනයේ ඒ ආකාරයෙන් වර්ධනය වීමට උවමනා කරන චිත්ත සම්බන්ධයක් අපේ ජීවිතය ඇතුලේ නිෂ්පාදනය විදි වෙන වෙන විදිහට අපි ඒකට උදව්වක් දෙනවා සියර කරන ක්‍රියාවෙන් සිතන සිතවිල්ලෙන් වචනවලින් උදව්වක් දෙනවා. ඒ උදව්ව කොහොමද දෙන්නේ? අර අරමාණු වට්ටෝරුවේ කිට්ටු වෙන්න වගේ අපි වස්තුවෙත් ඇලෙනවා. ඒ වස්තුවෙත් ඇලීමෙන් පෙන්නනවා ඇතුලේ තියෙන ඒ වට්ටෝරුවත් ඊටාම තද සම්බන්ධතාවයකින් ක්‍රියා කරන බව. තේරෙන්නේ නැතිව අහන්න ඕන. එතකොට අපි යන්තාද්ද මේ ගොඩින් පිටින් තේන්න එක එක දේවල් වලට ඇරෙන්නේ ඇරෙන්නේ. ඒ ඇලීම ඇතුලේ තියෙන ක්‍රියාකාරීත්වයක ස්වરૂපයක් එලිදරව් කරන වෙලාව අවස්ථාව. ඒක ඉස්සරහට පෙන්නනවා. මෙන්න තමසේගේ ජීවිතයේ තියෙන්නේ මෙන්න මේ මට්ටමේ සකස් වීම. ඒක නිසා තමසිට බෑ ඇතුලේ කිට්ටු ඇලිලා තියෙන නිසා පිටිනුත් කිට්ටු ඇලි පිටිනුත් තමසේ හැම එකක් එක්කම ඇලෙන. ඒක තමයි ඇලීමේ. ওই ශාස්ත්‍රයේ සම් දැනගෙන සමාගේ ඇලීම අර ඇතුලේ ඒ බලපෑමයි ඒ බලපෑම නවත්තන්න ඇලෙන්නතු හිටියොත් මම ගොඩ් පිටින් ඒ ඇලිලා තියෙන හැදිලා තියෙනවා තියෙයි ඒවා සුළු වෙලාවක පිපිරෙයි පිපුරුණාට පස්සේ අලුතෙන් හැදෙන්නේ මේ නොඇලෙන වේගයකුයි ඇතුලේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කොටස් පහටයිදී කාම වර්ග ජීවිතය ඇතුළේ සංවිධානය වෙලා වැඩ කරමින් ඉන්නේ අපි ජීවිතයගේ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒතර දුක් විඳීමත් සසර ගමන් කිරීමත් කියන මේ දෙකම කාමයේ පදනම් කරගෙනයි කරන්නේ. නමුත් ඒක ආර්ය පුද්ගලය ආර්ය උත්තමය සත්පුරුෂය ඒ ජීවිතවල ඒ ක්‍රියාවල් වලින් කළලා තියෙන කෙලෙ මොකද්ද? ඇතුලේ තියෙන සංවිධානයක් ඒ ආකාරයෙන් වෙන ඒ තියෙන ආකාරය වෙනස් කරන්න. උන්වහන්සේලා පිටින් උදව්වක් දුන්නා මොකද්ද? පාවිච්චි නොකර ඉඳීම. ඒ බලය පාවිච්චි නොකර. එහෙන් දෙනවා ඇලෙන්න කරුණු. නමුත් ඇලෙන්නේ නැතුව ඉන්න. ඇතුලෙන් දෙනවා ගැටෙන්න කරුණු. ගැටෙන්නේ නැතුව ඉන්න. අර ගැටෙන්න කරුණුත් ඇලෙන්න කරුණුත් දෙනවයි කියන එකෙන් පෙන්වන්නේ මොකද්ද? ඕකට අපි පාවිච්චි කරන කෙලස් කියන. විවිධ ආකාර වලින් ඇතුලෙන් කියනවා එහෙම පුළුවන් ඒක උච්චන ලස්සන ආදී වශයෙන් নানা දේවල් සිටිවිලි පහළ වෙනවා. දැන් මේ මම එක මේ කවුද මහත්තයෙක් කිව්වා මේ මේ පරුස වචන කීම ගැන නරක වචන. ආ බොහොම හොඳින් කතා මේ මේ ක්‍රියා කරගෙන ඉන්නකොට නිකම්ම නිදුනොත් නරක වචනයක් එනවා. නරකම ආදී වචන එනවලු. ඉතින් ආ පාවිච්චි කරන්නේ නැහැ මොකද? අර ඒක ආදීනෝ දන්න නිසා. ඒ මොනවද ඒ? ඒ විදිහට කතාව සංවිධානය කිරීමට උදව් දෙන ශක්තිය තවත් tempat වෙලා තිනවා ගද්රුඩ් දිග මේ නැති වෙලා ඒ ඉතුරු ඉච්චේවට අවස්ථාව පැමිණිච්චාම අර එනවා ඒකට ඒ ඔක්කොම අපේ වචන, අපේ ක්‍රියා, අපේ දැලීම් ඔක්කොම ඇතුලේ සකස් වීම. ඒකට ඇතුලේ සකස් වීම එසේ කරද්දි ඒවා නවත්තන්නේ කොහොමද? පාවිච්චි නොකරමින්. පාවිච්චි නොකරන එක මොකද්ද? අපිට ඒක හොඳයි කියලා ඇලෙන්න හිතෙනවා. ඇලීමට අපි නොඑක් නොඑක ආකාරවල ක්‍රියා කරනවා. අත ගන්න යනවා, ආග්‍රාණය කරන්න යනවා. මේව කත්තක් නෑ මම බලවල නිකන් ඉන්න. බලලා නිකා ඉන්නවා කියන සීමාව අහලා නිකන් ඉන්නවා. ආදි වශයෙන් ඔය ස්පර්ශ කළ ආග්‍රහණය කළ රස විඳලා ඒ ලැබිච්ච රසයම මුක්ති විඳින තවත් හොයන්න යන්නේ ලැබෙන රසයක් මොකද? ආදි වශයෙන් එයා ඒ සංවිධානයට වැටෙනකොට වෙන්නේ මොකද්ද? ඒවත් එක එක අවස්ථාවල හිත දෙමින් කරන ඒවා. අරවා නිෂ්පාදනයේට මේ උදව් නොලබන නිසා එයාගේ ඒ බර සාරව තිබිච්ච අර ඇලීම් ශක්තිය අඩුවෙන් අඩුවෙන්ද අර වෙන්නේ මොකද්ද අර වැ කිට්ටු ගතිය ඈත් වෙනවා ඈත් වීම නිසා ඈත් වෙලා ඊව උපදින්නේ පරමාණු බෙදෙනකොට පරමාණු හැදෙනවා රූප කලාප කියලා කිව්වේ ඒකයි ඒතකොට ඒ ස්වરૂප ඒ වා සකසීමේදී ඒ පුද්ගලයාගේ එන්නේ එන්නේ යාට පහසුකමක් ලැබෙනවා දුකක් නොවන විදියට හිතන්න දුකක් නොවන විදියට කතා කරන්න ප්‍රයක්. එයාට කියන්නේ කවුද? සත්පුරුෂය කියලා කිව්වා. එයා මේ ලෝකෙට බය වෙලා නෙවෙයි ආ වැඩ කරන්නේ. ඒ සත්පදත් යන්නේ මිනිස්සුන් නරක වෙනත් පැති කිව්වොත් බැන්නොත්. ලෝකයා මට ආවම නම් මේ එකක්වත් නෙමෙයි. මගේ ජීවිතේ දුකටපත් වෙන්නේ ඔන්නේ දෝෂෙන්. ඒක නිසා නමව මෙහෙම හිතන්නේ දුකෙන් නිදහස් මෙහෙම වචන කතා කරන දුකෙන් නිදහස් වෙන. මොකද කාටවත් හොඳ විදිහ වෙන්නේ නැහැ. මෙහෙම ක්‍රියා කරන්නේ දුකෙන් නිදහස්. ඒකද දුකෙන් නිදහස් වීම සඳහා ආර්ය උත්මය ගත්ත ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ගයේ බහින්ද ලෝකේ සත්පුරුෂයෝ කියලා උත්මයෝ ටිකක් පහළ. උත්මයෝ සත්පුරුෂ කියන මට්ටමට වැටලා වැඩ කළයි ආර්ය කියන සම්පූර්ණ නිර්දෝෂ සත්‍යදී. ඒක නිසා අපි අර නිර්දෝෂ සත්පුරුෂය කියන මට්ටමේ සත්පුරුෂයාටයි ජීවිත මට්ටම ක්‍රියාත්මක වෙනකොට අර ආර්ය භාවයේ නැකම් තමයි අපි කියන්නේ. ඒක නිසා ඒ සත්පුරුෂ ස්වરૂපය පාවිච්චි කරනකොට වෙන්නේ මොකද්ද? සක්කාය මිච්ඡාදිත්‍ය අයින් වෙනවා. කොහොමද අයින් වෙන්නේ? මේ ඔක්කොම කාම ධාතුවෙන් ඉතරෙන්නේ. කාම ධාතුවයි අපි මේ විදිහට සංවිධානය කරගෙන යන්නේ, දුකට හෙලන්නේ, සසරේ ගෙන යන්නේ. ඒතර මේ කාම ධාතුව ඒ තියෙන බලය ක්‍රමය අඩු කිරීමේ වැඩකුයි මේ ලෞතර බුදු පියාණෝ අපිට පෙන්ලා තියෙන්නේ. ඉතින් ඒ පෙන්වීමට අනුව අපට කරන්න තියෙන්නේ ඒ කාමයෙන් දෙන උදව්ව බාහිර නොවෙන්නේ ඉන්න එකයි. දැන් යම් කිසි කෙනෙක් මත්තන් පාවිච්චි කිරීමේ ආදීනව දන්න පුජ්‍යලයක්. යා මත්තන් පාවිච්චි කරන යාළුවෝ ඉන්නවා යට. අර කතා කරනවා එන්න කියලා. නෑ යනවා. යාළුවා ගීත හොන කරන්නේ. නමුත් අරව පාවිච්චි කරනවා. ඒ ළඟ ඉන්නවා. අරව සතුටු කරනවා. නමුත් මෙයාට බඳ පුළුවන්. නමුත් එතකොට උනේ මොකද්ද? අර මත්තන් ඈත තියෙද්දී නොබී ඉන්න පුරුද්දට වඩා ලොකු පුරුද්දක් දැන් එනවා ළඟ තියාගෙන නොබී ඉන්න පුළුවන්. අන්න ඒව සියල්ල පුරුද්දෙන් කරන වැඩ. ඒක නිසා අර සත්පුරුෂ සමාස සමාත යහපත සලසන්න සත්පුරුෂ කියන නමින් කිව්වේ ඒ යහපත සලකන්නාව සලසන්නාව පුරුෂත්වයේ ශක්තිය ශක්තිය ජීවිතෙත් එක්ක සම්බන්ධ කරනකොට අර විදිහට ජීවත් වෙන්න වෙලා තියෙනවා ඒ විදිහේ ජීවත් වෙන පුද්ගලයා ඒ ඒ ක්‍රියා කරන අවස්ථාවලදී එක්තරා ප්‍රමාණයකට එයා සතුට වෙනවා මේකෙන් දුක් විඳින්න එකයි අපි ඉස්සර කළේ දැන් ඒ දුක් විඳින්නේ ඉස්සර අපි දුක් විඳ මේකෙන් අද අපි දුක් විඳින්නේ නැහැ කියලා යමෙකුට කියන්න පුළුවන් නම් එයා සතුටුයි ඒ පරම සත්පුරුෂයෝ නෙවෙයි කොතනකත් ඉන්න සත්පුරුෂයෝ නෙවෙයි අපිට ප්‍රයෝජන වෙන්නේ අපි සත්පුරුෂ භාවයට පත් වෙනවා. අපිට ඒකට සත්පුරුෂයන්ගේ ආර්යයන්ගේ ආදර්ශය අපිට ලැබුණා. අපි ඒක නුවණින් සල්කලා බලලා ඊට අනුව අපේ ජීවිතය සංවිධානය වෙනකොට ආන සත්පුරුෂය පිට හැදෙන්නේ නැහැ. තමාට පේනවා තමාගේ ජීවිතය ඇතුලේ සත්පුරුෂයෙක් වැඩට. මොකද තමන්ගේ ශක්තිය දුක් නොවිඳින විදියට පාවිච්චි කරන්න ඔහුට පුළුවන් කියලා තියෙනවා දුක් විඳින මට්ටම අයින් හිමින් හිමින් අයින් වෙනවා. ඒ ප්‍රමාණයට සක්කාය නැති බුද්ධිලෙක්. සක්කාය දිට්ඨිය නැති බුද්ධිලෙක්. සක්කාය නෙවෙයි සක්කාය දිට්ඨිය. සක්කාය පිළිබඳව වැරදි මතේ හිමින් හිමින් අයින් ඒ වැරදි මතේ අයින් වෙනකින් සාක්ෂිය මොකද්ද? කාම දහයෙන් කරන වැඩේ කාමදාසයේ බලය බෙදින්න මෙයා ගත්ත පියවර නිසායි කාමදාසුව වැඩ කරන්නේ මෙයා ගන්නවා කාමදාසයේ මේ ඔක්කොම ගන්නෙ කාමදාසුව නැතිදාට මං මොන වදුකක් අතිින්නේ දැන් කාමදාසුව නැති කරමින් මම මේ තරම් සැනසෙනවා යම් කිසි දවසක මේ කියන කාමදාසුව නැති වුණාට මං සියලු දුකින් මිදලා අමා මහ නිවන් දක්නවා කියලා සන්තෝෂයෙන්. ඔකයි අද තියෙන පිළිබඳව දැන් ඉතින් දේශනාව තුලින් අවසන් කරනවා. අදට කාලයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. කරන ආත්මාවේ ඉන්ටර්නෙට් ඉලෙක්ට්‍රෝන ආත්මාවේ කාමරාව සම්පූර්ණ විවස්තන සීමාවක් නැහැ ඔස්සේ සීමාවක් තියෙන ඉන් එහාට කාමයේ උපදින්නේ නැහැ ඒක ඊට පස්සේ වැඩ කරන්නේ නැහැ ඒක සම්පූර්ණ නැහැ නෑ නම් වෙන තැනට යොදාගන්නේ නැති විදිහට අර සම්පූර්ණ මේක ඒ සීමාව ඉක්මවුවොත් ළඟෙන්නේ නැහැ. නම සීමාව ඇතුලේ නම් කොයි වෙලේ හරි එනවා. අර සීමාව පනින්න ඕනේ. ඒ සීමාව පන්න උත්තරමය තමයි රහතන් වහන්සේලා ආර්ය බුද්ධිය. ඊට පස්සේ කාසෙන්නේ නැහැ. හොඳයි. ඉච්ඡර ඔව් ලබන බලාපොරොත්තු හොඳයි පින්නතුනි අද මේ දේශනාව අද කරනවා නමුත් සති පූජාව අපේ දැයින ඉදිරි පටන් ගන්නවා. ඒත් කාටත් මතක් කිරීමක් කරනවා ඒ කියන යහපත් ක්‍රියාවල් සියල්ල දෙන්නේ සියලුම දිව්‍ය රාජ සමූහයට පින් අනුමෝදන් කළා මේ ආයත. නැවත නැවතත් තව වැඩි වැඩි ආශිර්වාද ලබා දීලා මේ මේ උසස් ගුණ සම්පන්න ජීවිත රටාවල් නියමලකින් ප්‍රයෝජනය ගැනීමට සහායක් කිරීමයි යුතුය. වැඩක් මේ ඒ වැඩ පිළිවෙලින් කරේ. ඒ නිසා මතක් කරනවා දැන් එන බදාදට මේ දහස්පතින්දට පන්තිය පවත්න්නේ නැහැ. ඒකට සඳුදා පන්තියක් නැහැ. ඒ වගේම සෙන් ශ්‍රාද්දත් එක්ක ওই දිගටම නැහැ. ඒ ලබන සුමානේ. මේ ඊළඟ සුමානේ බලන්න ඕන. ඊළඟ සුමානේ නැහනේ. ඒකට එන බදාස්පතින්දා විතරයි නැත්තේ. පොඩ්ඩක් මේ කවුරුත් ඒකට සහභාගී වෙන්න. පුළුවන් පුළුවන් ආකාරය. හත් දවසක් කරෙනවා. දවුදේට පිරිසක් කරෙන කියනවා. දවල් පිරිසක්, රාත්‍රී පිරිසක්, රාත්‍රී ධම්මචක්ක දේශනාව. ඒ අතරතුරේ උදේට තියෙනවා ඒ සතියම විශේෂ සාකච්ඡාව. ඒ කියන්නේ අපේ මේ මහත්තුරු ඒ වෙනුවෙන්ම කැප වෙලා ඉන්නදී ඒ අයට යම් කිසිහකට සිද්ධ වෙන්නේ සාකච්ඡා පැවැත්වෙන කොයි කොයි දෙයකට සම්බන්ධ වෙලා ප්‍රයෝජන ලබන්න ලබා ගන්න හැටියට මතක් කරනවා. ඒත් දැන් මේ අවස්ථාවේ මේ ආකාරයෙන් අපේ ජීවිතය ගෙන යමින් මේ ධර්ම සාකච්ඡා පවත්වමින් ජීවිතයේ නිසමකට ගෙන යාම සඳහා දරන්නා උත්සාහය කියන අගේ සලකා සතු වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානෙටත් අන් ස්ථාන වලටත් අප අපැසුරු කරන්නා ස්ථාන වලට දිග්ගු සියලුම දිව රාජ සම්යාමේපින් අනුමෝදන් වේ. මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත නිශ්චයාකාරයෙන් සකස් කර ගැනීම, කිසිමක ගමන් කරවීම, දිය හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිවිරාජ සමූහයාටත් තම තමන් නම් ඉන්නේ සීමේ පරිලෝකීය මෞපිය ආදී ඥාති වර්ගයාටත් භූත පින්නතුන්ලත් ලෝසතුන්ලත් මේ හැමතෙම මේ සත්‍යේ කාන්තයෙන් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යම් සිත ඇති කරගෙන එත්තාවතා ධම්මේ කියන ගාථාවෙන් දෙන්නේ ආකාශට්ටාජ ඥාතීන් පින්දෙනි ධම්මේ ඥාති සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡම්මද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු